ඒ කියන්නේ අපි පෘථග්ජන භූමිය, සීක භූමිය ගිවං කරලා අසීක භූමියේදී අර අපි කාකච්ඡා කරපෙව්වා තුන්වෙනි වතාවටත් තුන්වෙනි වාටියටත් වටේටත් නැවත නැවත සාකච්ඡා කරනවා යම් ආකාරයකට යම් භික්ෂුවක් ඒ කියන අරහත්ත්වයටපත් උනාද ආශ්‍රවයන් ක්ෂේකලක්ෂීනාශ්‍රව භාවයේ තහවුරු කරගත්තාද Brahmacharya වැස නිම කරන ලද්දේද කරන ලද කෘත්‍ය හමාර කරන ලද කතකරණීය පුද්ගලයෙක් බවට පත් වුණාද ඔහිත භාරෝ හිතේ තිබුණු බර බිම තබන අයින් කරන ලද්ද කෙනෙක් වුණාද අනුපත්ත සදත්තෝ ඒ සත්‍යාර්ථයට සත්‍යයට අනුපිළිවෙලින් පත් වුණාද පරික්ඛේන භව සංයෝජනෝ මෙතෙකල් හැකිලි තිබිච්චා පැටලව ගත්ත දේවල් කොකු දිගහැරගත්තා වූද සම්මදඤ්ඤා විමුක්තෝ මනාකොට විමුක්තිය ලැබුවා වූද ඒ කෙනා සුතං සුතතෝ අபிජානාති අපිට මේ සම්බන්ධ ඉන්ද්‍රියයන්ගේ ඇහ කන දිව නාසය කය මන කියන දේවල් වලින් කෙලස් උපදින ආකාරයට එහෙම නැත්නම් ජීවිතයකට විශේෂයෙන්ම කියනවනම් සමාජගත ජීවිතයකට වැදගත් වෙන දේවල් වලින් බලනකොට ඇහි කෘත්‍ය සහ කනේ කෘත්‍ය වෙන් කරලා ਸਰවචාන්සිය දක්වනවා. ඒවට කියනවා දිට්ඨ සුත. ඊට පස්සේ නාසය දිව කය කියන තුනම එකතු කරලා මුත කියලා තනි වචෙන් දානවා. ඒ හිතට විඤ්ඤාත කියනවා. ditta sutta muta විඤ්ඤාත. ඉතින් ඒක ਸਰවචන්නාංශිකී තාම ගැඹුරු දේශනාවල එහෙම නැත්නම් නිබ්බාන පරිසංයුක්ත දේශනාවල එනතන් ත්‍රිපරිවට්ට දේශනාවලදී හම්බෙන දෙයක්. ඒක එදිනදා ජීවිතේ අපි කිව්වොත් එහෙම ඒ පෘථග්ජන භූමියේ ඉන්න කෙනාට නිකන් මැජික් වගේ. ඒ තරම්ම අඹරලා අනිත් පැත්ත හරවලා තියෙනවා. ඒ නිසා හුඟ දෙනෙක් මේ ditta sutta mutta විඤ්ඤාත කියන එක පටලවාගෙන ඒ කියන්නේ තරම් නොවන විදිහට ඒක මේ වචනාර්ථයේ තේරුම් ගන්නට උත්සාහ අරගෙන අපහසුරපත් වෙනවා. ඒක නන් නෙවෙයි සූත්‍රවල අදහස. ඒක ප්‍රශ්නකුත් නෑ අපහසුටපත් වුණාට ඒ අධිකටම ගැටේ ලියාගෙන යනවා හොඳ පැත්තට යයි. ඉතින් යනෝ බලනකොට මේ මෑත අවුරුදු 20 30 ඇතුළත ධර්මදේශනාවල උගාක් වෙලාවට මේ දිත්තේ සුතේ මුතේ විඤ්ඤාතේ කියන එක සාමාන්‍ය භාවනා කරන ජීවිතේ ඥාන පිරිමි කවුරුත් වගේ ඇහෙන්න පටන් ගත්ත දෙයක් තීරුම් ගත්තට පටන් ගත්තත් නැද්ද කියන එක වෙනම කතාවක් නමුත් ඒක හරි ලොකු දෙයක්. ඉතින් ඒිනුත් අපි ගිය වතාවේදී මේ දිත්තන් දිත්තන් දිත්තතෝ අභිජානාති කියන එක ඉදිරිපත් කරා ඒ ක්‍රමේටමයි ඊට වැඩිය උත්සන්න අඩු ආසන්න අඩු සංකීර්ණ අඩු தත්වයක් සුතේ තියෙනවා ඒ නිසා සමාජ ජීවිතය ගත කරනකොට තමන් කියන දේවල් විශේෂයෙන්ම අහන දේවල් වලින් පටලවා ගන්න පටලවිල්ල. ඒක උත්සන්න වෙනවා ඇහුණයි කියලා හිතලා කතා කරන්න කිය ගමන්. කවදාකවත් ඇහිච්ච දේ අපිට මතකත් නැහැ, දන්නෙත් නැහැ. අපි කතා කරන්නේ ඇහිච්ච දේ මතින් අපි හදාගත්ත ප්‍රපංචය. ඉතින් ඒක නිසා ඒක අහපු ගමන් අනිත් එක්කන මෙයා අසූදුතු දෙයක් මේ කියන්නේ කියලා හිතාගෙන අදාහගත්තොත් ඊට පස්සේ ඒක කට කතාවක් සම්පප්පලාපයක් බොරුවක් අතිශෝක්තියක් බාටපත් වෙනවා. අද මේ ජන මේ මාධ්‍ය දියුණු වෙලා තියෙනකොට ඔච්චරයි දියුණු වෙලා තියෙන්නේ. අතනින් අරගෙන මෙතෙන්ට දෙන්න ජනමාධ්‍ය කාර්යය හිතනවා ඌට අයිතියක් තියෙනවා ලයිසන් තියෙනවා කියලා. අතන වෙනදී වෙන කෙනෙකුට කියන්නේ. ඌට දෙපැත්තම අදාළ නැහැ ඌට තියෙන දෙපැත්ත විකුණන කණේක විතරයි. ඉතින් ඒ නිසා ජනමාධ්‍යයට බයලජ්‍ය දෙක කොහොමඩක්වත් තියෙන්න බෑ. හරියට කියනවා නම් කේලම් කියන මනුස්සයර බයලජ්‍ය නැතුව වගේ. හරියට කියනවා නම් සම්පප්පලාප කියන මනුස්සයර බයලජ්‍ය නැතුව වගේ. ඉතින් ඒ ක්‍රියාවෙන් ඒ ජනමාධ්‍යයට ඕ ඒ කේලංකාරයට ඕ ඒ සම්පප්පලාපකාරයට ආස්වාදයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ මේ උක් කරන්න එපා කියලා. නමුත් ඒ කියන කෙනා යෝගාවචරයක් නම් අපිට කියයි. කොච්චර ಗುಣ කඩක් තිබුණත් මෙන්න මේකෙන් ඒ ಗುಣ පරිහානියට ලක් වෙනවා අනවශ්‍ය ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ දිත්තය සුතය දිත්තේ අපි කතා කරා මේ සුතයේදී Taman ඇසුවිරු දේ කොහොමද ජන හිතසුව පිණිස Tamanගේ අභිවෘද්ධිය පිණිස අත්ත කුසලයේ පිට පිහිනන්න කියන එක නම් හොඳම දේ කතා නොකර ඉන්න එක තමයි. ඇහුණට ඇහුනේ නෑ වගේ ඉන්නේ. ඒක ටිකක් අමාරුයි. ඒක හරියට පේන්නේ දඬුවමක් වගේ. නමුත් මෙතන මෙතෙන් එනකොට සරුවච්චන් ආංශේ හතර මහා භූතයන්ගෙන් පටන් ගන්න ගෙවම් කරලා ආරූප ධානය ගෙවම් කරලා ඉතින්ද ආපු කෙනාට පෙන්ලා දෙනවා ඒ පෘථක් යන භූමියේදී කොහොමද ඒ කටයුතු කරන්නේ? සීක භූමියේදී කටයුතු කරන්නේ. ඊට පස්සේ සීක භූමියේ ඉක්මවලා ගිහිල්ලා අසීක භූමියටපත් වෙනකොට එයාට මේ Taman ඉතෙක් කරන ගිය ශික්ෂණයේ සාර්ථකත්වය ප්‍රතිපදාවේ තියෙන ප්‍රායෝගිකත්වය හොඳට තේරෙනවා. සමහරට ඒක එලිකලද පෙන්වන්න පුළුවන් සමහරට බෑ. සර්වචනාංශයට සම්මා සම්බුද්ධ ජාන වන්තරේ ඒකාන්තයෙන් හෙලි කරන්නත් පුළුවන්. ඒ නිසා උන්වහන්සේ හෙලි කරනවා පෘථජ්ජනයා මෙහෙමයි, සීක පුද්ගලයා මෙහෙමයි, අසීක පුද්ගලයා මෙහෙමයි, සර්වඥාන්සේ මෙහෙමයි කියලා. ඉතින් අපි මේ කරන්නේ ඒක අනුගමනය කරලා ඒවා ලිඛිත ලිඛිත දේවල් අපි නැවත පුනරුච්චාරණය කරන එක විතරයි. ඒ නිසා ඒ මුලින් මුලින් දේශනා කරපු මුල්ම සත්පුරුෂයන් වහන්සේ වෙන සර්වජන් වහන්සේ පටන් එදා මේ දයතුර කාටත් ස්තුති කරමින් තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. මොකද මේක අපි 100%ක්ම තව සාක්ෂාත් කරලා නැති නිසා. ඉතින් ඒකෙදි මේ ඇසුව ඇසුවිරු දේ ඇසුවිරු දේ වාසයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා කියලා කියන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් අපි දන්නවා කනට ඇහිච්ච දේ සාමාන්‍ය පුතඥයට අපි සූතමේ ඥානය කියලා කියනවා. එහෙම නැත්නම් බෞසුත භාවය කියලා කියනවා. ඒ බෞසුත භාවයේ වැඩි යුත්තක්. ඒක මංගල කාරණාවක්. බෞසුත වෙන එක. නමුත් මේ බෞසුත භාවයම අර්ධ දැනුවක් බාටපත් වෙච්චාම ඒ පුද්ගල වික්ෂිප්ත පුද්ගලෙක් බාටපත් වෙනවා. එයා කතා කරන කතාවල මුලැමැදාග සම්බන්ධයක් නැති වෙලා අහගෙන ඉන්න කෙනාට හිතනවා උගත් පිස්සෙක් කියලා නමක් දාලා තියෙනවා. ඔක්කොම දේවල් දාන්නවා. හැබැයි කිසි දෙයකට කරගන්න දන්නේ නැහැ. ඉතින් එතකොට කාගෙත් අනුකම්පාවට ඔය ගීම හාස්‍යයට ලක් වෙනවා. ඉතින් අද ඒ තියෙන ආධ්‍යාත්මික ශේෂ්ත්‍රවල හැසිරෙනකොට පේනවා ඒ ඇත්තෝ යම් යම් ශේෂ්ත්‍රවල ඒ උගත්කම් ලැබනකොට අනිත් පැතිවල විශාල අඩුපාඩුකම් තියෙනවා. ඒකට මිනිස්සු සාමාන්‍ය බුද්ධියෙන් බලනකොට පේනවා උගත්කම කියලා කියන්නේ අඩුපාඩුවක් කියලා. උදුගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න අඩුපාඩුකම් පක්ෂේ කැපී පෙනෙන්න පටන් ගන්නවා. ඉතින් උගත්කම නැති කෙනාගේ අඩුපාඩුකම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක හැටිනේ ඒ නූගත් කෙනා. ඉතින් ඒ ඒ කියන්නේ මේ නූගත්කමේ මේ ආශිර්වාදේ පෙන්වන්න දෙවේ. සුතමේ ඥානෙ වඩන්ඩ මේක ප්‍රයෝජනෙ සලකලා වඩන්න. අන්නේ සුතමේ ඥානෙ ප්‍රයෝජනෙ සලකලා වැඩිීමේ ප්‍රතිපදාව තමයි සීක පුද්ගලෙක් ආව තියෙන්නේ. අපිට ඇහෙන දේවල් වලින් අපි කොච්චරක් අපේ ආධ්‍යාත්මය දියුණු කරන්න උත්සාහ කරනවද නැත්නම් ඇතුළත සාන්තියක් ඇතුළත සීතල බවක් ඇති කරගන්න උදව් කරනවද ඒ වගේම අපි කතා කරන දේ සමාජය ඇතුළත ගැට ප්‍රශ්න ඇති නොවන වාහනික shock absorber වගේ මේ ආතතිය අරගෙන ආයි කාටවත් දෙන්නේ දරාගෙන කාගෙන ගත කරනවා. ඉතින් ඒක සීක පුදලයන් තුල හොඳට පේන තියෙනවා සමහර වේක හරි වදයක් කරදරයක් කරගෙන යත්තන්ට මානසික අසහනයටපත් වෙනවා. ඒව නැත්තම් මේ හදන්න හදනවා. තමන්ට ඒවට වගකීම් අධිකාරී ශක්තිය නැතුව. ඉතින් එතකොට පොදු නමකට වැටෙනවා සදාචාරවාදයයි කිය. තමන්ගේ ළඟ ඉව නැහැ අනුන්ගේව හදන්න හදනවා. ඉතින් ඒක ගොඩාක් උත්සන්නයි භාවනා මධ්‍යස්ථානවල. හැම කෙනෙක්ම වගේ ඒ තමන්ගේ පවර්ලා තියෙන කටයුතු වලින් එහාට ගිහිල්ලා මේ හදන්න හදනවා. අපි ඉස්කෝලේට ආවා මේ සර් කෙනෙක් යා කියලා තිබුණා මේ අපේ ඉස්කෝලේ හරීම කිසිම චාරයක් නැති ඉස්කෝලයක්. මම ඊටම ආඩම්බරෙන් කතා කරන්නේ ඉතින් ඇවිල්ලා මම ගියාට පස්සේ ඇවිත් මම දන්න කෙනෙක් හැබැයි. මම ආයේ මේක හදන්න කියලා. ඉතින් සර් යන්න හැදලා අපුඩිය ගලනවා අඬු මේ මේ මොකද්ද කීයටයි මිටියයි ගෙනවද කියලා අහන. මේක හදන්න. ඉස්කෝලේ හදන්න අපේ කෙනෙක් අහනවා මේ අයිසි තමසේ එනකොට කීයට මිටියෙම අරගෙන දාවි කියලා අහන. මේක හදන්න බෑ. හදන්න පුළුවන් ගොඩ නැගිලි. ඉතින් ඒ මනුස්සයා ළඟ අඩුපාඩුකම් වගේක් තියෙනවා. කොට එන්න බැරුණා ඉස්කෝලෙන් අසලා යන්න උනා සර්ට. මේ හදන්න ගිහිල්ලා. ඉස්කෝලේ හදන ඉත්තක් ඒක ඇත්ත. නමුත් ඒක හදනවා කියන එක එහෙම හැම කෙනාටම කරන්න බෑ. ඒක ඒකට පින් ඇති කෙනෙක් ඉන්න ඕන. හැම කෙනාටම ඕනෙකමක් තියෙනවා. නමුත් එහෙම පවර ගත්තර කරන්න බෑ. ඉතින් ඒ සඳහා මේ සුත්‍රමය ඥානය අවශ්‍යයි. ඒකෙන් තමයි අපි දැනගන්නේ මෙන්න මෙතෙන්ට අවධානය යොමු කරන්න ඕන කියලා. නමුත් ඒක මේ Tamange මේ නිල අධිකාරිය ඇතුළේද තියෙන්නේ නැද්ද? ඒකේ කරදරයක් නොවන තාලට මේක මේ බරක් නොවන තාලෙම ඉදිරිපත් කරනවා කියන එක මම කියනවා මැනේජ්මන්ට් ටෙක්නික් කියලා. ඔච්චරයි මැනේජ්මන්ට් කියන්නේ. අද ඒක තමයි ලෝකේ අඩුම දේ. කිසිම කෙනෙකුට තමන්තර පරිපාලනයක් දන්නෙත් නැහැ, අනුන්තර පරිපාලනයක් දන්නෙත් නැහැ. සීමා අතික්‍රාන්තය කරලා අනුන්ගේ පැති හදනවා, තමන්ගේ පැති වල ගොඩාක් අඩුපාඩුම් තියෙනවා. ඒක බැලුව බැලමට පේන්නේ නැහැ සුතියත් එක්ක සම්බන්ධයක්. හැබැයි සුතිය හරහා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක නිසා අපාගත වෙන බොහෝ දෙනෙක් අපාගත වෙන්නේ වචනේ වරද ගැනීම මිස කය හෝ හිත වරද ගැනීම නෙවෙයි. ඒ නිසා කටවට කර වැට රටවට කර වැට බැඳත් කටවට කර වැට බැඳින්න බෑ. ඒ නමුත් මේක බුදුජානනාංශයේ එහෙම බැරි බෑයි කියලා අතාරින්න නැතුව කියන එක ඒ ਸਰවඥාන්සක තියෙන එක ක්‍රමයක් ඒකට කියන බණ කියනවායි කියලා මහා කරුණාවෙන් මතක් කරන්නේ. ඉතින් ඒක ඒ අතරමැද අවස්ථාවක යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් මෙන්න මේ කාරණය මට ඇහුණා මේකට මම ක්‍රියාත්මක වෙන්න ඕනේ මෙන්න මෙහෙම මෙහෙමයි වෙන්නේ මේ කාර්යය මට ඇහුණට මම නැහුණා වගේ ඉන්න ඕනේ නැත්නම් මේ කාර්යය මම අහලා දැනගන්න ඕනේ කියලා අන්නේ ශේෂ්ත්‍රයේදී ඉන්නකොට අපි කියනවා සේක කියලා. මේ පුද්ගලයා කායෙන් අඩි උපදෙස් ලබාගෙන හික්මෙන කෙනා. අන්නේ ඒ ටිකෙන් මම හිතනවා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඇහුණට සුතේ ලැබුණට එහෙම නැත්නම් භෞසුත භාවයේ ලැබුණට ඒක හිතසුව පිණිස පාවිච්චි කරන්න හැටි. වඳුරට හම්බෙච්ච දලිපිය වගේ කපා ගන්න නැතුව පාවිච්චි කරන හැටි තේරුම් ගන්න ටිකක් කපා ගන්න වෙනවා. අතපත ගන්නකොට ටිකක් කැපෙනවා. මොකද ඒකට කල්යාණ මිත්‍රයන් අතර ඉන්නවනම් ඒකෙන මතක් කරලා දෙනවා. ඕ පේනව නේද? මෙතෙන්ට යනකම් පී හරියට පාවිච්චි කරා. මෙතනින් එහාට උඹත් කපා ගත්තා. අනික් අයටත් කැපුණා. ප්‍රශ්නයක් නැහැ. ඔකට බේත් තියෙනවා. හැබැයි ඉස්සරහට ඔය දලිපියට කොපුවක් තියෙනවා. පාවිච්චි කරන්න තියෙන එක නමලා තියාගත්තා මොකක්වත් වෙන්නේ නැහැ. ඒ විලාට නමලා තියාගන්න ඕන. ආනේ කොතෙන්ද යනකම් දැලිපිය උරුප්පගෙන මේ අමෝරගෙන ඉන්නවද? කොයි විලාට එක නමලා තියාගන්නවද කියන එක දන්නේ නැත්නම් සීක කියන නමට ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ අසීක වුණාට පස්සේ ඒක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. කතා කරන දේවල් කාගේ තීසසෝ පිනිස. එකකින් අදහස් කරන්නේ යා සාන්ත දාන්ත වෙලා ඉන්නවා කියලා සරුවත් chance දේශනා කරලා තුනයි කේසි කියන අස්ස දමකයා අස්සයන් দমনී කරන්න ASCII මමත් මගේ භික්ෂු පිරිස দমনී කරනවා මරණ වෙලාවලුත් තියෙනවා ගහන වෙලාවලුත් තියෙනවා අතගාල වැඩ ගන්න වෙලාවලුත් තියෙනවා කියලා. ඉතින් අර අස්ස කේසි කියන අස්ස දමකයාට උද්දතරු විසිනවා මේ බුදුහාමුදුරුත් කියනවා මේ කොහොමද මම මේ මම නම් අසෙව මරනවා. නැතු හදන්න බෑ. පල්ලස්සේ අල්ලන මෙච්චල් කරන එක තමයි කරන්නේ. ඒක ඉන්න වියදම් වැඩක්. බුදුන් කියන මාත්තුඹ වගේමයි කියලා. ඉතින් කියලා මම අත ගාලා වැඩ ගන්න වෙලාවකුත් තියෙනවා. සාමාන්‍ය කෙවිතෙන් තට්ටු කරලා පිටිපස්සෙන් වැඩ ගන්නලා තියෙනවා. මහම සිවිය කපාන, හම කපාන, මස් කපාගෙන යන්න ගහන වෙලාවකුත් තියෙනවා. ආයේ මොකොත් නැතුව නැත්තම් මරනවා. බුදුන් කියන මාත් එහෙම තමයි කරන්නේ. අතගාලා කියලා දෙනවා මෙන්න මං පාරවිතා පුරනකොට මම කරගත්ත දේ ඒක දන්න කෙනා අනේ සාදු බුදුහාමුදුරුවෝ මේ මෙහෙම කරගත්තා කියලා බේරලා නිකන් ඉනවා. නැත්තම් පොඩ්ඩක් තට්ටු කරලා කියනවා ඕම ඕම කෙරුවොත් මෙහෙම මෙහෙම මං දඬුවම් කරන්න ඉඩ තියෙනවා කියලා විනයප්පනවනවා. මුත්තටම අමාරුනොත් එහෙම සංඝයා අතට දාලා විනය නීති සාකච්ඡා කරවලා ප්‍රසිද්ධියේ දඬුවම් කරනවා. දඬුවම් කරන බවට යපත් කරනවා. බැරනම් පාරදිවාරයි. බුදුදෙනසේ පාරතික කියලා වචන පාවිච්චි කරන්නේ. බුදුදෙනන්ස කියන්නේ මම අස්සය මරණයි කියලා මං බ්‍රහ්ම දන්නේ පනවනවා. මම මෙයාට පස්සේ උපදෙස් දීම නතර කරනවා. ඉතින් ඒක මේ බුදුජානන වහන්සේගේ සුතං සුතතෝ අபிජානාති මේසර කියලා වැඩක් නැහැ. මෙයා නානා විදියට එක එක එක එක දේවල් කියනවා නෑ වුණා වගේ නිකන්. මේකට බ්‍රහ්ම දණ්ඩේ කියලා කියන්නේ. ඒක බුද්ධ ශාසනයෙන් ලොකුම දඬුවම. විමසත් එක්ක අසුර නතර කළා නිකන් එනවා. එයා ඕන කෙනෙක් කතා කරපු දෙයක් මම කතා කරන්න යන්නේ. ඉතින් මේ විදිහට මේ සාන්ත දාන්ත වෙනවයි කියලා කියන්නේ හැම වෙලාවෙම යටහත් පාත්‍ර පසට යනවා කියන එක නෙවෙයි. ඉතින් ඒකෙදී යෝගාවචරයට වෙන එක අපිට ශේක පුද්ගලයන්ගේ උපදේශ ගන්න පුළුවන් ආදර්ශ ගන්න පුළුවන්. රහතන් වහන්සේ මෙහෙමයි මේ සුතං සුතතෝ අභිජානාති ඒක උන්ට දක්ෂ වුණාට පස්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක කාලකාරාම සූත්‍රයේදී සරුවචනාංශේ දේශනා කරනවා. ඒ කාලකාරාම සූත්‍රය මම ගිය පාර මතක් කරා වගේ අර්ථකථන දීමට අටුවචාන් වංශලා මැලි වෙලා තියෙනවා. පසුබාලා තියෙනවා. ලංකාවේදී තමයි කාලබුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ කළුදේ පොකනේදී මේ කාලකාරාම සූත්‍රයට අටුවාවක් සැපයුවා. ඒක අහගෙන හිටපු ඒ සද්දාතිස්ස රජුරවන්ට හිතනලු ඒ සාය රජුරෝ හිටගෙන බණ අහලා තියෙන පිරිස එනකොට වෙලා ගිහිල්ලා පිරිසට කරදර කරන්න බැරි නිසා හිටගෙන බණ අහලා තියෙන්නේ. උදේ පාන්දරම ගිහිල්ලා ලංකා රාජ්‍ය පිදුවලු ස්වාමීන් වහන්සේලාත් එක්ක බලනකොට අපිට කිසිම සුදුසුකමක් නැහැ ස්වාමීන් වහන්සේ මේ රාජ්‍ය පාලනය කරන්න අපි දන්නේ කොච්චර පොඩ්ඩද. ඒ නිසා මේක බාර ගන්න එක. ඉතින් කාලබුද්ධ රක්කිත හාමුදුර බාරගෙන කිව්වල මේක හරි කරදරයි මම රජතුමාට මාපව දෙනවායි. ඒ වගේ මේ ලංකා භූමිය හත්සරයක් පූජා වෙලා තියෙනවලු. රජුරෝ විසින් දීලා මේ රටක් රාජ්‍යයක් පාලනය කරනකොට දාතවිතු කාරණු දන්නේ නැත්තම් රාජාවවතු ධම්මිකෝ උනේ නැත්තම් ඉතින් අවුලයි. මේක අපි දේශපාලනය පිළිබඳ ඇත්තරපු දවසින්ලා අද දක්වාම දකින්න දෙයක්. හැදෙන්නෙත් නෑ ඔක. ඉතින් රාජ්‍යරුකමයි මේ ධාර්මිකමයි කියන දෙක වෙන්න බැරි දෙයක්. ඒ ධාර්මික රජ කෙනෙක් ගැන කතා කරනකොට අපිට එක නිදර්ශනයක් තියෙන්නේ බිම්බිසාර රජු විතරයි. ඊට පස්සේ අපි අන්දවන්න හදනවා මේ වගේ ගතියක් ධර්මාශෝක රජුරෝ. නමුත් ධර්මාශෝක රජුරෝ ඡණ්ඩාශෝක වෙලා තමයි උතෙන් ආවේ. ඉතින් ධර්මාශෝක කියනකොට යටි නූලෙන් ඡණ්ඩාශෝක කියලා ගැහිල්ලකුත් තියෙනවා. නමුත් මේ බිම්බිසාර රජුරන්ට ඒ ධාර්මික රජ කෙනෙක්ගේ ස්වභාවය අපි පෙන්වන පොතේ මොකද සෝවන් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් ඒක නිසා රාජ්‍ය නායකයා ධාර්මික වෙනවයි කියන එක වෙන්න බෑ. ඒ නිසා ඒ රාජ්‍යයක් තුල ඒ ඇති වෙන වියවුල මේ රජුරුවන්ගේ sannivedana ප්‍රශ්නක් තියෙනවා. රටක් ස්වභාවයෙන්ම ස්වෛරි රටක් ස්වභාවයෙන්ම මේ පිරිච්ච ගතියක් තියෙනවා. ඒක self sufficient. රජුරුව අනාගතත් තියෙන කරන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි අපේ නිවනත් ඒ විදිහට අනාගත්තොත් කරන්න දෙයක් නැහැ. ඒ සඳහා කොහොමද කරන්න ඕන කියලා සුතා සෝතත්බං සුතං නමඤ්ඤති කියලා තියෙනවා. ඒ කාලකාරාම සූත්‍රයේදී කියලා තියෙනවා අපිට ඇහිච්ච දේ ඇසිය යුත්තක් ඇත්තේයි හිතන්න එපා. ඔක නෑ වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මං මට ඇහෙනවා කවුරු හරි කනට කරලා කියන නැත්නම් මටම කියලා ඊමේල් එකක් කරන නැත්නම් මටම කියලා ලියුමක් ලියනවා මටම කියලා කතා කරලා කියන නැත්නම් පොදුවේ කියනවා නැත්නම් පොදුවේ ලියපු දෙයක් තියෙනවා. ඒකට අපි කියනවා සුතේ කියලා. ලියපු දෙය කියවන එක නෙවෙයි අහන එකට සුතා. සෝතබ්බන් සුතම් නමඤ්ඤිතෝක ඇසිය යුත්තක් කියලා එකක් ඕකේ නැහැ. ඔයක නැවුණයි කියලා මට මොකක්වත් වෙන්නේ නැහැ. අසුතං නමච අනිනෝක නොහනුණා නම් හොඳයි කියලා හිතන්නත් ඒවා. මේ පරිසම්පාදයට උඹට කැහෙන්න ඕනේ. සෝ තබ්බං නමඤ්ඤති මේ ලෝකේ කිසිම දෙයක් ඇසිය යුතුයමයි කියලා දෙයක් බුදුහාමර කියන මේකට නැහැ. සෝතං නමඤ්ඤති මම ඇසුවා කියලාවත් හිතන්න එපයි කියලා. ඉතින් එතකොට මේ බෞසුත භාවය කියලා අපිට පෙන්වන මංගල කාරණාවත් මේ ඇසුවිරු දේවල් පිළිබඳව සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං මඤ්ඤති සෝතබ්බං මඤ්ඤති සෝතං නමඤ්ඤති කියලා මේ හතර දාලා බැලුවට පස්සේ අපි ඉපදින්ම නිවන් දැකලා කියලා තමයි කියන්නේ. ඔබට අලුතෙන් මොනවාක්වත් අහන්න දෙයක් නැහැ. ඇහිල්ලෙන් වෙන්නේ උත්ප්‍රේරණයක් විතරයි. ඒ උත්ප්‍රේරණය මිස ආපු වචනේ හෝ පුද්ගලයා වැදගත් නැහැ. ඉතින් ඒ නිසා ඒ උත්ප්‍රේරණය තමයි ලැබුණා නම් ක්‍රියාත්මක වෙයන්. ආයේ මේ මනුස්සයාට බැඳ බැඳ ඉඳලා ති වැඩන්නේ. ඉතින් ඒක හරි සැරයි. එහෙම කිව්වම ආගමක් පවත්වන්න බෑ. විශේෂයෙන්ම ශාසනයක් පවත්වන්න බෑ. ස්ථානයක් පවත්වන්න බෑ. ඉතින් ඒ නිසා අටුවාචාන් වංශලා බය වෙලා හිටියා. මම හෙලි කරා. ඉතින් ඒක කොමාරි ඒ කාලබුද්ධ රකිත ස්වාමීන් හෙලි කරා. හෙලි කරාට පස්සේ ආයෙසරයක් යට ගියා. කිසි කෙනෙක් ඒක කතා කරන්න ගියේ නෑ මොකද හැම කෙනාම කියන්නේ මං කියන්නේ අහපන්. මේක හරි වැදගත්. මේක නෑවුව කන පැරෙන්න ගහන. එච්චරනේ කියන්නේ. කියලා සත්ත පහකට ඒ මහාන්න දෙයක් නෑ මේ ලෝකේ. සුතා සෝතබ්බං සුතං නමඤ්ඤති. යහුදේ ඇසිය යුත්තක් නෑ. ඒ සියලු ගුණ උඹ ළඟ තියෙන්නේ. අර කෙනා ඒක උත්ප්‍රේරණය කළ දෙන එක විතරයි කරන්නේ. එහෙම දෙයක් වෙනවා අහනකොට. නමුත් ඒකෙදී ඇසු කෙනාගේ වෙච්ච දෙය කියලා ගන්න එපා මේ ගුණේ මයි ළඟ තිබිලා තියෙනවා. ඒ උත්තරමන් ආංශේ මට මේක කණ්ණාඩිය මූණට අල්ලලා කිව්වා උඹ මෙහෙමයි කියලා එච්චරයි. ඒක නිසා ඒක අනේ ආහෙත් අහන්න ඕනේ අරයට කියන්න ඕනේ මෙයාට කියන්න ඕනේ කියලා අපිට සාමාන්‍ය හිතෙනවනේ. ඒක ඉතින් සාමාන්‍ය පු탁ජනේ හැටි. එහෙම නැත්නම් සීක භූමියේ හැටි. ඉතින් ඒ වගේම අසුතං නමඤ්ඤති. නෑ මේක නම් අහන්නම හොඳ නෑ කියලා. එහෙම දෙයක් නෑ. අනිකුත් ශාස්ත්‍රවල දේශනා කරපු දේවල් සුද්ධ ලියවිල්ල කියවනවා. අපි කිව්වොත් මේ බෞද්ධයෝ අහන්න එපා. ඒක නෑසිය යුත්තක්. ඒක ඇහුවොත් එම් පෞසිද්ධ වෙයි. එහෙම එක්කුත් නෑ. එහෙම එක වෙන්න දෙයක් නෑ. අහන මිනිස්සයා සද්දායෙන් අහනනම් ඒක තේරෙනවා නැත්තම් මුණින්නවපු කලයකට වතුරක් කරවගේ ඇහෙන දේවල් වැඩක් නෑ. ඒක ඒවව අහලා අපේ කරන අපේ ආගමන සිංහල බුද්ධ ආහන තනක් කරනවා කියන එක ඒව නිකන් බයර කරන දේවල්. බුද්ධාම කියන එක දන්නේ නැතුව කරන දේවල්. ඒ වගේම සෝතබ්බං නම් මං මේ ලෝකෙ මෙන්න මේක නම් අහන්නම ඕන කියලා මොනම දෙයක්වත් නැහැ. ඉතින් එහෙම ඇති යුතුම දේවල් තියෙනවනම් අනික් සත්තු තමන්ගේ ආහාර නිද්‍රා බය මහිතුනේ කරගෙන යන්නේ කිසිම සූතමේ ඥානයක් නැද? ඔය ජොලියට කරගෙන ඉන්නේ. කොච්චර හොඳට කරනවද කියනවනම් කිසිම සතෙකුට මේ ආතතියකින් ලෙඩේ නැහැ. අසහනකින් ලෙඩේ නැහැ. මෝ අහන්නේ නැහැ. දේශන ශාලාවලුත් නැහැ, දේශකයොත් නැහැ, කතිකාචාර්යවරුත් නැහැ. ලෝකෙදී ඉන්න වැඩිම ලෙඩ්ඩු කතිකාචාර්යවරු. අනුන්ට කියලා දෙන්න හදන දන්න දේකුත් නෙවෙයි කියලා දෙන්නේ. ඉතින් අපිත් කියලා කට අරගෙන අහගෙන ඉන්නවා. අහලා මේක නම් ඇසිය යුත්තක්ම කියලා ෂෝට් නෝට්ස් ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා මේ සැරේ ප්‍රශ්නට එයි කියලා අදාළ දේ නෙමෙයි ගිය අවුරුද්දේ ආපු නැති එකක් එන්න නිසා ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය බලලා ඒක අතහැරලා දානවා මේ සැරේ. ඉව පාඩම් කළ වැඩන්නේ. මොකද විභාගෙට එන එක පාඩම් කරන්න. අර උත්තර අර පච්චේ අර විදිහටම ලිව්වාම ඔන්න ලකුණු ඔන්න පළවෙනිය වෙනවා. මට කවදාකවත් පළවෙනිය වෙන්න දෙන්නේ නැති නිසා මම බය නැතුව බයි. පළවෙනිය වුණා නම් මම ටිකක් ඔක සාමාන්‍ය ඉඳ තියලා කියනවා. ෆස්ට් ක්ලාස් එකක් එහෙම හම්බුණා නම් මම කියනවා ඔක ලේසි නෑ. ගන්න එක අමාරුයි කියලා මම ගන්න උත්සාහ කරුවෙත් නෑ. හම්බුනේත් නෑ. ඒ නිසා මට ලේසි ඉරකේ තැගි එදා ඉඳලා මට පිස්සු නෑ කියලා. ඒ නිසා නොඇසිය යුත්තකුත් නෑ. ඇසිය යුතුමයි කියලා කොටසකුත් නෑ. අපි සාමාන්‍යයෙන් ලෙක්චර් එකක් අරගෙන බණක් ඇහුවට පස්සේ අපිට අදාළ කොටස් ෂෝට් නෝට්ස් ආගන්න. අපි හිතනවා මේක තමයි ඇසිය යුත්තේ. මට ඒ වෙලාවේ ඒක. ඒට වෙනකොට ඒක ලියලා ගත්තාට පස්සේ ඒකත් සාමාන්‍ය දෙයක් බාටපත් වෙනවා. සෝතං නමඤ්ඤති එහෙම එකක් මේ මම ඇහුවදේ මාගේ මම එහෙම ඉක්කුත් නැහැ. ඉතින් අන්නේ විදිහට අහන අහන වෙලාවේ අපිට මේ ඇවිල්ලා මේ මම නම් හරි වැදගත් මේ කරුණා කළා මාව තියාගන්න කියලා සුරේක ලියලා මේ රත්තරන් පත්‍රිකක ලියලා සූර්යයක දාලා අතේ ළගෙන ඉන්නවා නැත්නම් පපුවේ පච්චයක් කොටා ගන්නවා නැත්නම් පිටියක ගල්ලා කොටෙන් ලියනවා ඒ ඇති යුතුයමයි කියලා හිතනවනේ හිතපු දේවල් වලටනේ අන්නේ ඒක සම්බන්ධයෙන් යෝගාවචර කටයුතු කරන හැටි පිළිබඳව මේට වැඩිය පල්ලෙහා මට්ටමකින් ශේක පුද්ගලික මට්ටමකින් කියලා වගේ කියන්න පුළුවන් ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීම හරීම මේ ආදර්ශවත්. හරීම ප්‍රායෝගිකයි. උන්වහන්සේට බුදුජානක සඳහන් කර තිනවා මාළුන්ගේ පුත්‍ර සුතේ සුතමත්තම් භවිස්සති. මේ ඇසූ දේ ඇසූ දේෙන් පමණමයි ඉන් එහාට හිතන්න කරන්න දෙයක් මේක මගේ කර ගන්න දෙයක් වැදගත්කමක් ඒක ඇත්තේ නැහැ. ඒක නිසා උඹ අහන වෙලාවේදී ඒකට ආරූඪ කරන්න යන්න එපා මොනවා. මේක නම් වැදගත් මේක නම් නෑ සීටි මේකයි මේකයි කියලා ආරූඪ කරන්න යන්න එපා. ඒකට ආරූඪ කරේ නැත්නම් ඒක උඹට ලනු දෙන්න එන්නේ නෑ. බාහපු දෙයට මොනවා හරි අතිරේක වටිනාකමක් දෙන්න යන්න එපා. දුන් නැත්නම් මේ කණෙන් ආලා ඒ කණෙන් ගියා නම් ඒ දෙයෙන් උඹට කිසිම කරදරයක් එන්නේ නැහැ. එතකොට උඹ ඒකට දෙන්නෙත් නැත්නම් යමක් ඒකෙන් උඹට ආපව කිපිල්ලක් එන්නේ නැත්නම් ඒ දෙක අතරමැදත් නැත්නම් දුකේ කෙලවර ඉච්චරයි. ඇසීම සම්බන්ධ නිවන කියන්නේ ඔච්චරයි. ඉතින් මේක ක්‍රම දෙකකට සාරිපුත්‍ර ස්වාමීන් හේතු ගන්නනවා නා කියලා පැවිදි වෙච්ච මාළුකපුත්‍ර ස්වාමීන් වහන්සේ. එකක් කියනවා සුතේ මම්බට විශ්වාස කළා කියන්නම් සුතේ සුතෙන් නතර කරපුවා. ඇයි අසුබදී අසුදෙන් ඉවරයි. ඉන් එහාට ඒක හිතේ හිතා කල්පනා කරන දෙයක්වත් අනේ නැද්දකින් මට මේක ඇහුන් නැත්තම් හොඳයි කියලා හිතන දෙයක්වත් ඇත්තේ නැහැ. ඒ නිසා අහපු දෙයට මොනමකත් ආරූඪ කරන්න යන්න එපා. අගයන් ආඩම්බරයක් දෙන්න යන්න එපා. උඹ අගයන් ආඩම්බරයන් නොදී අසූදේ අසූදේ විශ්ේ හික්මුණා නම් ඒ දෙයින් උඹට නැවත අහපහු කවදාවත් මොනවක්වත් වෙන්නේ නැහැ. කොක්කක් එන්නේ නැහැ, හැකිල්ලක් එන්නේ නැහැ. ආරාධනාවක් එන්නේ නැහැ, විචනයක් එන්නේ නැහැ. ඉතින් උඹ ඒකටත් මුකුත් කරන්නේ නැත්නම් ඒකෙන් උඹට මුකුත් කරන්නේ නැත්නම් ඒ දෙක මැදත් වෙන දුකක් නැහැ කියලා වෙච්චරයි. ඒ වාගේම ඒ ඒ ඒ මානසිකත්වය ඇතිකරනද සර්වචන්නාංශේ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් දීර්ඝ ප්‍රශ්න ක්‍රමයක් අහනවා යංකින්චි සෝත විඤ්ඤාතං සුතං කණින් ඇසීතු සද්දං සෝත විඤ්ඤාතං සද්දං අසලත් නැත්නම් අහන්නෙත් නැත්නම් ඇහෙන්නෙත් නැත්නම් මත්තට ඇහෙන්නෙත් නැත්නම් ඒ වගේ දෙයකින් දුකක් ඒ වගේ දෙයකට ඡන්දයක් ප්‍රේමයක් රාගයක් ඇති වෙයිද කියලා. කසෙන් කණෙන් ඇසුචු සද්දයක් තියෙනවා. ඒ සද්ද අහලත් නැහැ ඇහෙන්නෙත් නැහැ ඇහෙමිනුත් නැහැ අහන්නෙත් නැහැ ඇහෙමිනුත් නැහැ ඉස්සරහට ඇහෙන්නෙත් නැහැ. ඒකට මාළික පුදුසාංශ කියනවා එහෙම දෙයකට ඡන්දයක් ප්‍රේමයක් රාගයක් එන්නේ නැහැ කියලා. ඒක හිතවදින විදිහට තවත් විදිහට ගෙනියනවා සෙන් බුද්ධ ආගමේ මිනිහෙකුට හත් දවසකින්වත් යන්න බැරි මහා කැලයක් මැද තියෙන විශාල හඳුන් ගහක් වැටෙනවා. වැටෙන සද්ද ඇහෙයිද කියලා. වැටෙනකොට සද්දයක් ඇහෙයිද කියලා. අහන්න කෙනෙක් නැහැ හත් දවසක් ඇති. හද්ද කැලේ මැද විශාල රූස් හඳුන් ගහක් ඇදගෙන වැටෙනවා. සද්දයක් තියෙයිද කියලා. ඉතින් අවුරුදු 7ක් විතර යනවලු මේකට උත්තරේ වෙන්න අහන්න කෙනෙක් නැත්තම් සද්දයක් තියනවාද කියලා. ගද්දයක් වෙනවා අහන්න කෙනෙක් ඉන්න ඕන ඌ දැනගන්න ඕන හඳුන් ගහක් කියලා ඌ දුවගෙන ඇවිල්ලා ගිනස් පොතේ ලියනවා මං හඳ යනකොට හඳුන් ගහක් කඩනකොට මෙන්න මෙච්චර සයිස් මේ මේ මේ මේමයි මේ මේමයි මේ මේමයි කියලා හැබැයි යා ගන්න නම් බෑ දවස් හතක් විතර යනවා කියලා අහන්න බිස්සෙක් හිටියේ නැත්තම් සද්දයක් නැහැ ඔය ඕනේ සද්දයක් ආපු තැන මම එයා හිටියොත් විතරක් ඌ ඕකෙන් හිට කරදර ගන්න මම එයා නැත්තම් තණ්හාව නැත්තම් දෘෂ්ටිය නැත්තම් ඒ අසුදේ එහෙම ඉවරයි එතකොට අර මමයා හිතන අම්මෝ මෙහෙම දෙයක් අහලා නම් මොනවාක්වත් ක්‍රියාවත් උනේ නැත්තම් හරි නෑ එක්ක මේක පෙස්සමක් ගහන්න ඕනේ එහෙම නැත්තම් කාට හරි මේක කියන්න ඕනේ කියලා ඒ කෙනා පටව ගන්නවා ඒ කෙනා ආරූඪ කර ගන්නවා මේ කාරණාව මතින් ආරූඪ කර ගැනීමක් කරනවා. එතකොට ඒ කාරණා වැවිලා මෙහා වාහෙලා ගන්නවා. ඊට පස්සේ මෙන්නසට කල්ලල්ලා බොල්ලල්ලා ඕකම තමයි වැඩි. ඉතින් ඇහෙන වෙලාවේදී මේක සුතයක් ඌ කිව්වේ අහන්න ওই තරම් වැදගත්කමක් ඇත්තේ නැහැ. හොඳටම දැවෙන ප්‍රශ්නයක් නම් කවුරු හරි කිව්වොත් කියනවා උඹ පොඩ්ඩක් ඉන්න මම හිත උදේට අද රැට නිින්ද ගියොත් හොඳට හිත උදේට මම උත්තරේ දෙන්නම්. නිින්ද ගියේ නැත්තම් ඉතින් ඔයාට සෝරි මට සෝරි තමයි. තවත් දැප්පු දෙන්න ඕනේ ප්‍රශ්න තියෙන්නේ. මුදිය ගත්තත් ඌ කොට. ඊට පහුවෙන්ද උදේ බලනකොට අර මනස රටත් නැහැ ගිහිල්ලා. එයාට ඒකට ප්‍රශ්නෙත් මතක නැතිලා උත්තරෙත් මතක නැහැ නඩුත් මතක නැහැ උසාවියත් මතක නැහැ උට මතකත් නැහැ. අර විලාවේ වලිගය උඩ තියාන හනුමා වගේ කෑ ගහන එක තමයි මේ ඇහිච්ච දේ තණ්හාමාන දිටි පිපෙනවා කියන්නේ. අන්නේ තණ්හාමාන දිටි පිපෙන්නේ නැති වෙන්න හැසිරෙන එක තමයි සීල ශික්ෂා සමාධි ශික්ෂා එහා ගිය ප්‍රඥා ශික්ෂා කියන්නේ. ඉතින් එතකොට මාළුන්ක පුත්‍ර ස්වාමීන්සට මේ විදිහට අතීතනාගත අතන වෙන තැනක තියෙන කිසිම සද්දකින් ඔබට කෙලෙස් උපදින්නෙත් නැහැ භාවනා කරන්න ඕනෙත් නැහැ. කෙලෙස් උපදින්නේ භාවනා කරන්න මේ අස්පනා අපිට මේ සිද්ධ වෙන ඇහිල්ලෙන් පමණයි. ඒක ගැන සතිමත් වෙයක්. ඉතින් ඒක සතිමත් වෙන කියන වචනේ බුදුදහමේ මාළුන්ක පුත්‍ර සූත්‍රයේ බුද්ධ දේශනාවේ ශ්‍රී මුකේ දේශනාවෙත් නැහැ. නමුත් මාළුන්ක පුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක ඔබ වහන්සේ කියපු දේ මට වැටුණා නම් මෙහෙමයි ස්වාමීන් වහන්සේ සද්දං සුත්වා සති මුට්ටා පියනිමිත්තම් මනසිකරෝති. ස්වාමීන් වහන්සේ සතිය නැති, උපදේශයක් දන්නේ නැති, වඩපු නැති කෙනෙකුට සද්දයක් ඇහෙනවා. සති මුට්ටා මුට්ටා සතියත්තේ. සතිය සුපතිට්ඨිත නැහැ. පියනිමිත්තම් මනසිකරතීකට ඒකෙන් ඒකේ රහක් දැනෙනවා යාට. මේ මිත්‍යෙක් කල් අහපු වැඩට එක්ක එක්ක මේ ද්වේෂය කුප්පනවා, එහෙම නැත්නම් ආසාව කුප්පනවා. ඉතින් ඒ සද්ද අර ඇහිච්ච සද්දෙන් එයා ප්‍රිය නිමිත්තක් මේක වවාගෙන කණ්ඩ වමාරහ කණ්ඩ නිමිත්තක් අරගන්න. සාරත් චිත්තෝ වේදේති තංච අජෝස චිත්තතියා. මේකෙන් මට මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා එයා දන්නේ ඇත්තටම එයාගේ හිත සැලසුම් හදනවා. මට මේ ඇහිච්ච දේ අසෝලාට කියන්න ඕන නැත්නම් මෙතන ලියලා තියෙන්න ඕන නැත්නම් මේ විදිහට කටයුතු කරන්න ඕන කියලා ඒ ඇසූ දේ මතින් සාරත් හිත නිසා ඒට රිංග ගන්නවා ඊට පස්සේ ඇහෙන දේවල් ඉස්සරහින් මොකුත් මතක නැහැ අරකම කොල කැලක ලියලා තියාගෙන ඒක විදිහටම සාරත් හිතේ තංච අජ්ජෝස චිත්තති. එතකොට ඇහිච්ච රූපේ මතින් යා මේ හදන සැලසුම නිසා යම් හේකින් සැලසුම අසාර්ථක වුණොත් ආසානයක් ඇති වෙනවා. යම් හේකින් සැලසුම සාර්ථක වුණොත් විහෙසාවක් අභිජ්ජාවක් හට ගන්නවා. සද්ද ඇවිල්ලා ගිහිල්ලා ඉවරයි. පුද්ගලයා දැන් මේක දිගේ හදන කතන්දරේ මත එයා කරන ප්‍රපංචයේ මත අභිජ්ජා විහෙසාය චිත්තමස්සූපහඤ්ඤති මනුසාරිසින් අයියෝ මට මේක වෙලාවට කියා ගන්න බැරිුණානේ අසවලාට මේක කරගන්න බැරිුණා අසවලව මේක කරගන්න බැරිුණානේ මෙහෙම මෙහෙම කරන්න ඕන කියලා අර සුතමය මත ඒ මතින් එයා අපි කියන අසහන ඇති කරගන්නවා සැලසුම් ගන්නවා මේ විදිහට ඒ එයි নিমগ্ন වෙලා ගත කරන්න ගත කරන්න නිවනින් ඈත් වෙනවා කියලා කියනවා. ආරානිබ්බාණං උච්චති. ඉතින් ඒ විදිහට පෙන්නනවා පෘථග්ජනය කොහොමද ඇසූ දේවල් වලින් අයවට යම් යම් අගයන් ආඩම්බරයන් ආරූඪ කරලා ඊට පස්සේ එයින් පෙළෙන හැටි. ඊට පස්සේ ඒ දේ අහගෙන ඉන්න ගෙදර ගෑණි කැමතුරු නැත්නම් ගෙදර ගෑණි දික්කසාද කරනවා. ඒ දේ කියන දෙනකොට යාළුවා කැමතුරු නැත්නම් යාළුවා අමතක කරනවා. ඒ කියන දේ අහන්න තමගේ පක්ෂේ කැමති නැත්නම් පක්ෂෙන් අස් වෙනවා. ඉතින් යාට හරි වැදගත්. එයා බලනවා මේ ඔක්කොටම මට වගේම පිස්සු. ඔක්කොටම මේක මේ විදිහට වැදගත් වෙන්න ඕන කියලා හැම තැන තුඩ තුඩ දෙන්න හදනවා. කවුරක්වත් ගණන් ගත්තේ නැත්නම් ඔය ඔක්කොමලා දික්කසාර කරලා බැරිම තැන ඌ අහකලා මැරෙනවා. මේ මිනිස්සුන්ට මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. මේ උච්චර උද්වේග කර දෙයක් කියන්නේ යනකොට එක්කෙනෙක්වත් ගණන් ගන්න නැහැ. උන්ට පොට්ට වෙලාද මට තේරෙන්නේ නැහැ. බීරි වෙලාද මට තේරෙන්නේ නැහැ. මහා පුදුමාකාර කාලකණ්ණි જાතියක් කියලා මේ ලෝකේ හදන්න බෑ මං වහකනවයි කියලා. ඉතින් අර අභිචා විහෙසාව කියන්නේ ඕක තමයි. ඉතින් අද ඉන්න ඔක්කොටම බලිගේ ගිනි තිබ්බ හනුමා වගේ ගෙයින් ගෙට පයින්නවා. වහලේ ගිනි ගන්නවා. අනුමැටිවරකුත් නැහැ. ඒක තමයි තියෙන්නේ. ඊට පස්සේ මානුකපුත්‍ර සාංශය එකෙන් යෝගාවචරය හැතරෙන හැටි. එහෙම නැත්නම් සීක පුද්ගලයා හික්මන එකන නසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුත්තා පතිස්සතෝ සද්දයක් ඇහිච්ච ගමන් ඒක රංජනය කරන්න යන්නේ සතිය පිහිටනවා ප්‍රතිෂ්ඨාවක් කරනවා. සතිය නැවත ගෙනත් දානවා. එහෙම නැත්නම් මේ කිලිච්ච සතිය නැවත පිහිටුවා ගැනීමට ශබ්දය පොඩි ඉඟියක් කරගන්න. ඉතින් ඒක විස්තර කරන හැම වෙලාවෙම මගේ මේ සංඝවංශලා අහලා ඇති මම නැවත මතක් කරනවා. මේ දේ අපිට චිත්‍රය ඇඳලා පෙන්වන්න පුළුවන් ඉන්නේ මාළුන්ගේ පුත්‍ර සූත්‍රේ නැති වුණාට අපි යම් අරමුණක ගත කරන වෙලාවක ඉඳගෙන ආනපාන ඉන වෙලාව. සක්මනේ වම දකුණේ ඉන වෙලාවට සද්දයක් ඇහෙනවා. ඒ සද්ද ඇහෙනකොට භාවනා නොකරන කෙනෙකුට නම් අරමුණක් කියලා හැඟීමක් නැත්නම් කමඨහනක් නැත්නම් එයාට සද්දේ විතරමයි තියෙන එක අබිරමණය කරනවා. දැන් කමඨහනක ඉන්න කෙනා හිතනවා අනේ කමඨහන කැඩුනා. සත්‍ය කැඩුනා. මේ සද්ද නිසයි මේක උනේ කියලා සත්‍යේ අබිරමණය කරන වෙනුවට සතිය පිහිටවීම සඳහා මේක සීකඳ වීමක් වෙනවා. සද්දං සුත්වා නසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුත්වා පටිච්චතෝ. යටිතන මම දැන් ආවේ සිල් අරගෙන මේ සිල් අලුත් කරගෙන මේ සක්මලුවට සද්දාහන්න නෙවෙයි. මං ආවේ වම් දකුණේ ඉන්න. මම වම් දකුණේ හිටියා. විවේකයක් දැනුණා. දැන් හොඳපු ගමන් ඔන්න පිට සද්දයකට ගියා. ගියේ ගමන්ම කමටාණක් නැති ශික්ෂාවක් නැති කෙනාට සද්දේ අබිරමණය කරනවා. මේ කෙනාට සද්දේ බාධාවක් වෙනවා. බාධාවක්ම නෙවෙයි මගේ සත්‍ය මෙච්චර ශක්තිමත් නෑ. සත්‍ය පිට ගියා කියලා පතිස්සත භාවය කියලා මේකට කියනවා. ඒක මේ සතිය පෙරලා තමන්ගේ මූල කර්මස්ථානට පැමිණීමට සීකඳ වීමක්. මේකට කියනවා සති ශික්ෂාව කියලා. මගේ හිත පිට ගියා කියලා දැනගන්න. මේක බුදුරජාණන්සේ සරති කියලා නමින් සඳහන් කරලා තියෙනවා. සද්දන් සුත්වා නසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුතපතිසතෝ විරත්ත චිත්තෝ වේදේති තංච නාජ්ජෝස තිට්ඨති. අරකට අබිරමණය කළ අනේ මේක ලං කරලා ආන්න ඕනේ, වැඩි කර ගන්න ඕනේ, රෙකෝඩ් කරලා තියාගෙන ඕනේ කියන්නේ මේක නිසාමට සතිය කැඩුනා. ඒ නිසා මේක වළක්වන්න බෑ. නමුත් මට කරන්න තියෙන්නේ සතිය තහවුරු කරගන්න එකයි. කියලා රූපයේ පිළිබඳව විරත්ත හිතක් ඇති කරගන්න. සමා වෙන සද්දේ පිළිබඳව. අන්න මේ දේ Taman තුල මේ වෙනකොට ඇති වෙලා තියෙනවා නම් මේක තමයි භාවනාදී අපිට ලැබිලා තියෙන ප්‍රතිඵලය. සද්දයක් ඇහෙනකොටම අබිරමණය කරන වෙනුවට ඒක පිළිබඳ හිත පහළ වෙනවා. හැබැයි විරත් හිතක්. මේක මට කරදරයක්. මේක ඇහැට වැටිච්ච කුණක් වගේ. කනට කිනිතුල්ලෙක් රිංගුවා වගේ. ඒක නිසා විරත් චිත්තෝ වේ තන්ත නාද්දෝස චිත්තති. අනේ මේ ශබ්දේ මගේ වේවා මට වේවා. මේ මේකක් එන්නේ නැහැ. සේවතෝ ചാපි ඇසුනේ නමුත් සද්දේ වින්දේ නමුත් වේදනාව සද්දයක් ඇයි නිසා දැන් පයේ නෑ හිත කනේ කියලා දානවා ඇති වෙච්ච වේදනාව මනාපව අමනාප දානවා ඒ දෙකම සිද්ධ වෙලා මේ වෙනකොට සෝචිතෝ සාපි සද්දං සේවතෝ ඡාපි වේදනා කීයති නෝපචියති. ආ එතනදීලා ආපහු ඒක අභිරමණය කරමින් කෙලෙස් උපදවන්න යන්නේ. මෙතෙන්ට යනකම් මගේ හිත කෙලෙසුණා. දැන් මං ආපහු අරමුණට ගෙනත් දානවා කියලා දැකපු දේ ඇති වෙච්ච කෙලෙස් ක්ෂය කිරීම සම්බන්ධයෙන් පිළියම් කිරීම සම්බන්ධයෙන් මෙයාගේ සහජ ඥාණය ක්‍රමසහවිති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අර වගේ සද්ද දිගේ ඈතට ඈතට ගිහිල්ලා සද්දේ පිළිබඳ තරංග ගහමින් මේක පිළිබඳව කතන්දර ගොතනවා වෙනුවට එයා දන්නවා සද්දෙන් මගේ ඊට හැලහැප්පුණා හැබැයි නොබෝ වේලාවක මට වැටුණා මම දන්නවා මට කළ යුතු දේ සද්දේ දිගේ අනේක නෙමෙයි කරන්න ඕනේ අරමුණට එන්න ඕනේ කියලා පරෝපදේශ රහිතව මෙයා මූල කර්මස්ථානට ගෙනත් තියෙනවා. ඒකට කියනවා සුත්තෝ තාපි සද්දං සේවතෝ ചാපි වේදනා සුප දුක් වේදනක් දැනෙනවා. පයේ නෙමෙයි කයේ හිතේ මේ ඇහි කනේ කියලා දන්නවා. මේ දෙකම උනාට පවු නැහැ. එයාට ආපහු එන්න ඕන තැන දන්නවා. එතකොට ඒකේනා ඒවංසෝ චරති සතෝ මේ සතිය ඝන බහල කරගන්න වෙලාව. සතිය විවිධාංගී කරගන්න වෙලාව සතියට අභියෝගයක් සද්දෙන් ආපු ගමන් ඒක දැනගෙන මෙතෙක් සතිය පිහිටවන්න උදව් කරපු අරමුණට සතිය ප්‍රතිෂ්ඨාව ඇති කර දීමේ මේ කෘත්‍ය දන්නවන යෝගාවදයට කොඩි ගායටත් භාවනා කරතයි. මාළු කඩේට ගිහිල්ලත් භාවනා කරතයි. අපායට ගියත් භාවනා කරතයි. මොකද එයා දැනගන්න ඕනේ මගේ හිත මෙච්චරක් වැරදිලා වැරදුනේ සද්දකින්. ඒක ගැන පශ්චාත්තාප වෙන්න බෑ. ඒක අසුතං නමඤ්ඤති නොහැය යුත්තක් කියලා හිතන්නත් එපා. මේකේ ඔච්චර අබිරමණය කරන්න දෙයක්වත් නැහැ. මට තියෙන්නේ අර පුරුදු ඇල්මැරිච්ච මූල කර්මත්තාන ගෙනත් තියෙන එකයි. ඔය ටික දන්නවනම් ඒකේ නා ඒවංසෝ චර්චී සතෝ නිබ්බානසේව සම්තිකේ අනිවනෙම තමයි ඉන්නේ. එයා පිට යන හැම වෙලාවෙම නිවන අත්දකින්න. ඉස්සර පිට යන හැම වෙලාවෙම කෙලෙසකට අවදි වෙනවා. විවෘත වෙනවා. දැන් මේක වෙනකොට යාට එනේන කෙලෙසේදී 100ට 50ක් 60ක් 70ක් නැවත හිත විසින්ම අදින් ලද රබර් පටියක් අතහැරපුවාම ආපහු තිබුණු ප්‍රകൃතියට එන්න ASCII පිට යන යන වෙලාවේ මෙතන අපි කතා කරන්නේ සද්දේ යන යන වෙලාවේ ආපහු මූල කර්මත්තාන පැමිණීමේ මූල කර්මත්තාන පැමිණීමේ දක්ෂකම අපි සියලු දිනාටම සමානව පිටලා තියෙනවා. අපිට එතනදී අවදිභාවය ඇති කරන සතිය තියෙනවා නම් ඒක උනේ රූපෙන් වේවා සද්දෙන් වේවා මුතෙන් වේවා ප්‍රශ්නයක් නැහැ. ඉන්නේ ඒ ඥානෙ අපි කවදාවත් ක්‍රියාත්මක කරලා නැහැ. අපි කරන්නේ සද්ද ඇති කර කරන්නට බයිනෝ. එහෙම නැත්නම් මේක සද්ද සතහන් කරලා තියාගෙන කාට හරි ගිනි ගෙඩියක් දෙන්න සැලසුම් කරනවා. ඒකල මම ඊටාම දක්ෂයි කියලා හිතනවා. එහෙම නැත්නම් ඇහුන්නේ නොදක නොදකින් කියලා හිතනවා මේක ඇහිච්ච එකට බයිද කරනවා. එහෙම නැත්නම් අනේ මට හොඳට ඇහුන්නේ නැහනේ කියලා මේක අනිත් දවසට රෙකෝඩ් කරලා දෙන්න කියන හොඳට নানা ආකාර විදිහට තරංග ගන්නවා. ඒ වෙනුවට ඇහිච්ච දේ ඇහුණා තමයි ඔකේ අහන්න දෙයක් නැහැ. අහන්න දෙයක්වත් නැහැ. ඇසිය යුත්තකුත් නැහැ. මම ඇහුවාත් නෙවෙයි. එතකොට කියනවා සුද්දෙක් මේක ගැන ලියලා සද්ද අපිට කරදර කරනවා නෙවෙයි මේ කොහොද යන සද්ද වලට අපි කරදර කෙරුවොත් තමයි සද්ද අපිට කරදර කරන්නේ. ඒකට යනාතේ යන්න ඇරියොත් මොකක්වත් නැහැ. අපි පුංචි කාලේ තිබුණා මේ සුපර්සොනික් විනාඩියට ඇතැම්ම 600ක් දුවයි. ඉක්මොල ගියාම ඒක තමයි සද්ද වේගේ. තප්පරයකට. නැත්නම් 100ක් හරි ගානක් යනවා. සද්දේ. ඊට වැඩි වේගෙන් යන්න ප්ලේන් එක හැදුවා සුපර්සොනික් එක. හදපුවාම ප්ලේන් එක අරහෙට ගියාට පස්සේ තමයි සද්දය එන්නේ අපිට. ප්ලේන් එක ගිහලා ඉවරයි. ඒවා සුපර්සොනික් කන් දෙක පුපුරු ගන්නවා. එතකොට කිව්වා දැන් අපිට පුළුවන් සද්දයට ඉක්මනට වැඩි යන්න. ඒ නිසා අපිට දැන් මේ වේගෙන් ගියොත් ඊයේ අපේ රාජ්‍ය නායකයා කරපු කතාව දැන් ගෝණේ තියෙනවා. ඒක යමින් තියෙන්නේ මගේදී අල්ලන්න පුළුවන්. ඊට පස්සේ නබිනායකතුමා කරපු එකත් අල්ලතයි. ඊට යේසුස් වහන්සේ කරපු එකත් අල්ලතයි. තවත් පවිච්චාන් බුදුහාමුදුර කරපු එකත් අල්ලතයි. මොකද ඒක ඈතින් ඈතට යමින් තියෙන්නේ යථා කාලෙදී අපිට බුදුහාමුදුරගේ ශ්‍රීමුක දේශනාව අහන්න ලැබෙනවා කියලා ඔය මේ ඉරිදා පත්තරයක පිටු භාගයක් ලියලා තිබ්බා. දැන් සද්දට වැඩි වේගෙන් යන්න පුළුවන්. ඉතින් අපිත් කට අරගෙන හිටිය දැන් කහා පාට බුදුහාමුදුරගේ කටහඬ ඇහි කියලා. නෑ උන්නේ නෑ. ටික කාලයක් ගිහලා සුපර්සොනික් ප්‍රොජෙක්ට් එක කැන්සල් කරා. <laughs> දැන් ආයෙත් පටන් ගන්න තියෙනවා. මේක මානවයට අහිමි කරයි කියලා ඒක. ඒ නිසා අපි හිතනවා ඒ කටහඬ ඇහුනොත් හරියයි කියලා. නිවන් දකි කියලා. ඉතින් ඒකට හරි කතන්දර තියෙන අපේ තේරවාද ඇතුලේ. මම ඒකක්වත් ප්‍රතික්‍රියප කරනවා කියන එක නෙවෙයි කියන්නේ. මේ ඇසූ දේ තමයි අපි මේ ශ්‍රාවක බවටපත් වෙලා තියෙන්නේ. මේ දැන් දන්න දේට වැඩිය මොන දෙයක් දැනගත්තා මොකක්වත් ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකටද ධම්මජීව හමුදුක ඇග්ගා බණ කියන්නේ? විශාල ප්‍රශ්නයක්. විශාල ප්‍රශ්නයක්. ඒකේ ප්‍රයෝජනේ සලකලා මෙතන ඉඳගෙන බුද්ධියගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. බනාමි කවුරු හරි බුද්ධිය ඉන්නවා කියලා කියයි. ඉතින් ඒ මිනිස්යාට ඇහෙන බනයි අවදියෙන් අහගෙන හරියට කමටහන සුද්ධ වෙන කෙනයි. අනිත් එක නර ආවේ නැත්තම් බැනුම් අහිනේ කියලා හිටගෙන බනාන කට්ටිය ගොඩාක් ඉන්නවා මේක. ඉතින් බුද්ධ ජනන්සයෙන් බණ කියනකොට සුපබුද්ධ කුට්ටි කියන ඒ වයසක කුෂ්ඨ රෝගියා එතෙන් ආවේ කෑමක් හොයාගෙන. බනහන්න නෙමෙයි. ඉතින් කට්ටිය ඉතින් සද්ද බනහට කොනක වාඩි වුණා. ඊට පස්සේ බුදුරජාණන් දැක්ක මූ විතරයි බනහන්නේ කියලා. ඊපස්සේ ඌට බන් ටික කිව්වා. ඌ සෝවන් වුණා. හරියට කලින් ඇවිල්ලා පාමේ සුද්ධ පවිත්‍ර කරපු කාපට් එලපු පට වටාත් හොයලා දීපු කට්ටියට බන්ට ආරදා කරපු කිසි කෙනෙක් නෑ. ඒගොල්ලෝ චාරිත්‍රය කරලා යනවා. හැබැයි ඒගොල්ලෝ ඇත්තටම කියනවා නම් මේ සුතේ සුතමත්තන් කට්ටිය. ඇහුවට ගාලල්ල. ආනෝ ආනෝ විතරයි. ඉතින් ඒ නිසා මම මේ පෙන්වන්න හදන කතාවයි අපි මේ පුරුදුලා තියෙන කතාවේ මොකද්ද උඩු යටිකුරුවක් තියෙනවා. ඒ උඩු යටිකුරු හේතුව මේ අහන වෙලාවේදී අවදි සිහිය. අහන වෙලාවේදී ඒකට පෙළඹ වාසය කරනවා නම් එළඹ වාසය කරනක ඇහුවත් එකයි දැක්කත් එකයි කෙරුවත් එකයි කොයි එකත් එකයි. නමුත් මේ අහපු දේවල් එහෙම අවදියෙන් අහන්න නැතුව ඒ වෙලාවේ වෙන වෙන විදිහකට කල්පනා කරන්න ගියොත් ඒ ඇසීමම අපිට බරක් වෙනවා. මේ බරක් වුණොත් එතකොට මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ ඇහෙන්නේත් වෙන මොකක්ද එකක් හරි එලඹ සිට සීන්නේ වෙයි අහන්නේ. නිසා අහන වෙලාවේදී සීබුද්ධියෙන් අහනවනම් කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කතාවක් තියෙනවා. එහෙම අහන්න ගියොත් මේ හුළඟ හමන සද්දෙත් කමට අහන තියෙනවා. ගිනි ගන්න ගින්නෙත් කමට අහන තියෙනවා. ගලන වතුරෙත් කමට අහන තියෙනවා. ඒකට ආයේ මේ බුදු කෙනෙක් මැවිලා කියන්න ඕනේ අපි මෝරලා ඉන්නවා නම් හිත හතර මා ධාතුන්ගෙන් කමටාන් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කවදාකවත් හිත මෝරපු නැති කෙනෙක් ඉඳලා රහතන් වහන්සේ දක්වා ඕනම කෙනෙකුට කියලා දෙන්න දානවා. ඒක ඉන්නේ සුතේ හරහා තමයි. නමුත් මේ සුතය බරක් කරගෙන එහෙම නැත්නම් ලැබුණා කියලා හෝ නොලැබුණා කියලා හෝ ඒ සුතමය ඥානය බරක් කරගන්නවා නම් ඒ කෙනාට මේ ශාසනයේ බරක් බණ කියන්නේ බරක්. නැත්නම් ඒක ප්‍රයෝජන සලකලා වැඩ ගන්න එක්කනට එතන එතන තේරෙනවා තමන් භාවනා කරන හිටපෙකට අදාළව කමඨාන සුද්ධ වෙනකොටම බණ ඇහෙනකොටම ඒක නාගේ ලොකු වෙනසක් ඇති ඒක වළක්වන්න බෑ. ඒකට කියනවා ප්‍රතිરૂපදේශ වාතේ හිටියොත් හොඳයි කියලා. නමුත් මට පේනවා ඔය මේ ජීවිතේ සඳහා ප්‍රතිરૂපදේශයේ තිබුණාට කොයි තැනක හිටියත් බණහන කෙනාට තමන්ගේ යාම බේර ගන්න පුළුවන්. මේ ධර්ම සභාවෙම නොහිටියයි. ඒ හේතුව මොකද? එයා ඒකට සැදී පැහැදී කන් යොමාගෙන, හිත නමාගෙන ආදර ගෞරවයෙන් අහනවා. ඉතින් ඒක නැත්තම් යහන වෙලාදී ඒක නැත්තම් එයාට ඉතින් මේ වෙන වෙන ක්‍රම වලින් ජග් ගන්න වෙනවා. මම දකින්න හරි දෙයක් තමයි මම මේ hina වෙන්නවක්වත් උපහාස කරන්නවත් නෙවෙයි කියන්නේ හොඳටම කන ඇහෙන්නේ නැති කට්ටිය ශාලාවේ කෙළවරම ගිහිල්ලා වාඩි වෙලා බුදියාගෙන ඉලා කියනවා ওই මයික් එක පොඩ්ඩක් හදන්නකෝ අපිට ඇහෙන්නේ නැහැ කියලා. ඉතින් මං කියනවා ඇහෙන්නේ නැත්නම් ඉස්සරහට එන්නේ කියලා. යන්නෙම පිටිපස්සට. පිටිපස්සේ මිදලා කියනවා සවුන්ඩ් සිස්ටම් එක හරිනේ කියනවා. සවුන්ඩ් බැලන්ස් වෙලා නැහැ. හරියට මට බුද්ධියන් ඉන්නකොට බන තේරෙන්නේ නැහැ කියලා. බුද්ධියන්ට තුන තේරෙන එක සවුන්ඩ් සිස්ටම් වලින් හදන්න බෑ. ඉස්සරහට එන්න ජීවිතේ පුරාට පෙන්කෙල්ල පෙන්කෙල්ල හොඳටම දැන් හට පිටලා හොට බිම ඇනලා ඇවිල්ලා කොනේ වාඩිලා කියනවා ඇහින්නේ නැහැ කියලා. ඉතින් කට්ටි එහෙ දුවනවා මෙහෙ දුවනවා ස්පීකර් හරවනවා මං කියන කන්ද ගම්බිගාවට යනකොට තම්බිට එන්න කියන්නේ කන්ද ගාවට එන්නේ නැහැ. එහෙම තමයි ගොඩක් වෙලාවට මේ සම්ප්‍රදාන කුල බණ මඩුව වලින් එහාට ගිය හැම තැනකදීම ඒ බණ ඇහිම දැන් එක අපි ලස්සන දෙයක් බාට ලෝකෙපත් කරන තියෙනවා. ඒක ඔය ෆැෂනබල් ක්‍රමයට කරපුවාම ඇත්තටම අහන්න සහ දේශනා කරන්න අතර ගණතුණක් වෙයිද කියන්න බෑ. ඒ ගණතුණ වෙනවා නම් ඒක වචනෙම නෙවෙයි සිද්ධ වෙන්නේ මොකද මේ ඇහුවත් දැක්කත් ගන්ධ රස පහස කිව්වත් එකම ශක්තිය. රූප බවට පත් වෙන්නෙත් එකම ශක්තිය, ශබ්ද බවට පත් වෙන්නෙත් එකම ශක්තිය, ගන්ධ රස පහස බවට පත් වෙන්නෙත් එකම ශක්තිය. ඒක සිද්ධ වෙන්නේ රූපෙන්ද සද්දෙන්ද කියන එක අහන්න තීන්දුව කරාට එකම ශක්ති සම්ප්‍රේෂණයක් සිද්ධ වෙන්නේ ඒකට කියන්නේ ටෙලිපති ක්‍රමයට මනසෙන් මනසට සංක්‍රමණය වීම සඳහා සද්දයත් වාහකයක් බාටපත් වෙනවා. සද්දෙම අවශ්‍ය නැහැ. සංනිවේදනයේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සංනිවේදනයේ ওই වෙලාවෙත් ලෝක සිදුවීම් පවතිනවා. අපි අර සියලු වැඩ බහා තබලා බණහාලට කියලා ඒ සඳහාම යෙදිලා ඒ බණට වුන් කන් දෙනට අපි කරන්නේ ඒකට පහසුකම් ටික ඒකට කරන මේ අනුග්‍රහ කිරීමක් හැර ඕන වෙලාවක කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ බණ අහන වෙලාවදී නම් බෞද්ධ ස්වරූපෙන් ඉදෙන්න කියලා සිල් අරගෙන බණ ඇහුවට මනසෙන් මනසට වෙන සංක්‍රමණය බෞද්ධම වෙන්න ඕනකමක් නැහැ. බෞද්ධ ආයතනකම ඉඳගෙන ඉන්න ඕන කමකුත් නැහැ. ඝනදිනෝ සිද්ධ වෙනවා මෝරච්ච ක්‍රමයේ හැටියට. තමන්ගේ හිත පෘ탁ජනද සීක මෝරච්ච සීක කෙනෙක්ද? එතකොට යාට ඉංගියෙන් පවා කාරණා වැටෙනවා. ඉතින් එතකොට ඒකේ නා දන්නවා සක්මන් කරගෙන ඉන්නකොට සද්දයක් පිටින් ආවට සද්දේ කරදරේකුත් නෙවෙයි ප්‍රියමනාප දෙයක්කුත් නෙවෙයි නැවත සතිය පිහිටවීම සඳහා සීකඳ වීමක් විතරයි. රූපයක් පෙන්වන්නත් එච්චරයි. ගන්ධ රස පහත් දැනනකොත් එහෙමයි. ඉතින් අර ආධුනිකයට එහෙම රූප ශබ්ද ගන්ධ පෙන්වන්නොත් එහෙම පයට හිත යන අඩුකම නිසා අපි යාර කියනවා කැලේකට ගිහිල්ලා ඒ බාධා නැති තැනක පුරුදු කරන්න. හැබැයි ඒකෙන් කියන්නේ මුළු ජීවිතේම සක්මනක් ගත කරන්න මුළු ජීවිතේම කැලේ ගත කරන්නයි කියලා. ඒකේනා මුලින් මුලින් ඒ විදිහට පුරුදු කරලා පොඩ පොඩ ශබ්ද තියේදී බාධා තියේදී මේ සතිය වැඩිීමේ දක්ෂතාවය පුරුදු කරනවා නම් අර පතිස්සතිය කියන එකයි චරති සතෝ සතිචරණය කියන එකයි එnde end වැඩි කරනවා. එචේ වැඩි කිරීමෙන් දැනගත හැකි මේක නා භාවනාවේ දියුණුවක් තියනවාද කියලා. හැබැයි එහෙම ඉතින් ඔක්කොගෙන් බලාපොරොත්තු වෙන්න එපා. මොකද සරුවච්චන්හන්සේ ලෝකේ පහළ වෙලා බණ කිව්වත් බොහෝම අතසොල අතලොස්සයි නිවන් දැක්කේ. අනික කටියට ඇහුන්නේ නැහැ. ඒ නිසා මේ මම බණ කිනුට ඔක්කොමලා නිවන් දැකී කියන එක හිතන්න යන්න එපා. හැබැයි දෙන්න ඕනේ පහසුකම් ටික දෙන්න ඕනේ. නමුත් බණ අහන කෙනා පුද්ගලිකව හිතනවා මට කොහොමද වෙන්නේ කියලා මේ සාමාන්‍ය සක්මනකදී පරියංකයකදී සද්දයක් ඇහෙනකොට අපි කරදර කරගන්න යන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේ බණ ඇහුවොත් නම් අනිවාර්යයෙන්ම නිවන් දකින්නවා භාවනා කරන්නත් ඕනේ මගෙන් බණ ඇහුවොත් නිවන් දකින්නවා කියලා කතා කරන જાතියක් ඉන්නවනේ. ඒක පිළිගන්න යන්නෙත් නැහැ. එයා බලනවා ඒ ශබ්ද කරදර මැද මට ශබ්ද කරදරගෙන නොගෙන හිත කරදරගෙන නොගෙන හිත කරදර නොගෙන සතිය පාත්වීමේ හැකියාව තියෙනවනම් ලැබෙන ලැබෙන මල් මාලේ ඉදිකටට අහුනලා මල් මාලේට සම්බන්ධ කරගන්නා වගේ ලෝකෙට එන හැම බාධාවක්ම මල් මාලේට ආභරණයක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙනකොට ඇසු විරු දේවල් ඇසිය යුතුයම දේවලුත් නෙවෙයි නැසිය යුතු දේවලුත් නෙවෙයි මේක අහන්න තරම් දෙයක් ඇත්තෙත් නැහැ මේ වගේ මේ මම ඇව්වාත් නෙවෙයි. දෛවවරු දෛවෝපගතව එහෙම නැත්තම් කියනවා නම් හේතුඵල ධර්මයට මේක සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට සතිය උනන්දු කරවීමේ අප්‍රමාදේ උනන්දු කරවීමේ සීකඳ වීමක් විදියට ගන්නවනම් මේ සද්දේ අද ගොඩාක් ඔය තියෙන අපේ භාවනා ජීවිතයේ තියෙන බාධා ගොඩක් අඩු වෙයි විශේෂයෙන්ම Taman නගන සද්ද ගැන හුඟන් දෙන්න යනවනම් සමාජයේ අපි ඉන්න සංඝ සමාජයේ කේලම් නැති වෙයි. කටකතා නැති වෙයි. පරිසවචන නැති වෙයි. හිස් වචන නැති වෙයි. ඒ මොකද මේ Taman කත ඒ සද්ද කරන්න ඉස්සලා හිතලා බලනවා. මේ කරන්න හදන දේෙන් අමන් අනුන්ට Tamanට දැනට මත්තට මොනවාරි කරදරයක් වෙනවනම් නොකිරුවයි කියලා වාදාවක් බාධාවක් වෙන්නේ නැහැ. මම විතරක් නෙවෙයි සමාජ සංශෝධකයා මේ ලෝකේ ජීවත් වෙන ඔක්කොමලා ඉන්නවා. අනිගොල්ලේව නොකර ඉන්න නොදැනුවත්කමට මේගොල්ලෝ ඉතින් කොරලා ඇති වැඩක් නැහැ. කොහොමඩක්වත් මේ සමාජය යනවයි කියලා මම කියන්නේ මේ අඥාන උපේක්ෂාවක් ගැන අවශ්‍ය වෙලාවල් තියෙනවනේ. ඉදිරිපත් කරන වෙලාවදී ඉදිරිපත් කරන්න. අනික් වෙලාවට ඒක තමන්ගේ මරසක් මං කරන සද්දය ඇවිල්ලා බාධාවක් වුණා වගේ මම තමන්ට බාධා කරගන්න එපා. බාධා කරගන්න වෙලාවේදී සතිය පිහිට කමඨාන් සුද්ධ කිරීමේ පිහිට ගන්න දන්නවනම් <clears throat> ඒක නට තීරණවා. ටික ටික ටික ටික සද්ද වැඩි වෙනකොට බාධාවක් නැහැ. නිල්ලම හදනකොට එක ගොඩනැගිල්ල හැදුවේ. ගොඩනැගිල්ල මේ පැත්තේ බානශාලාව පඩි දෙකක් බහපු ගමන් කුස්සිය. ඉතින් ඔක්කොමල චෝදනා කරයි. සල්ලි තිබුණෙත් නැහැ ඒ කාලේ. ඇතුළත විතරයි කපරාරු කෙරුවේ. පිටපැත්ත කපරාරු කෙරෙත් නැහැ. පැරණි තාලේ ගොඩනැගිල්ල. ඉතින් ඔක්කොමල චෝදනා කරා බෑන්ඩ ගින්දුවාන් ඩෝ ගාලා පොල් පොල් ගෙඩියක් බින්දිනවා මේ ලීලසෙන්. දරපන්නවා ගෙබෙන්ති දාගෙන මේ වගේ වහින කොයි වෙලාවෙ. එතකොට අර භාවනා කරන කට්ටියගේ පළවෙනි ධ්‍යානෙලා අටවෙනි ධ්‍යානට නගිනවා ඩක් ගාලා. නේව සංඥා නා සංඥා වෙලා යනවා මේ ඉතින් ඊට පස්සේ චෝදනා. ඉතින් අර මනුස්සයා තනි මිනිහා උවිලා කණ්ඩක් දෙන්න එපායි. ඉතින් කරලා කරලා අන්තිමට ගොඩින් කතා කළේ කිව්වා කො මේ සද්දයන එක හොඳයි. නැත්තම් මේ වගේ සූතල තියෙනකොට කොළ බුදි. ලීලසේන විතරයි ගමට අන් දෙන්නේ. ඉඳපු ගම පොල් ගිරා බින ඩෝංගල. ඒතර තමයි කට්ටියට මතක් වෙන්නේ ඉන්නේ නිල්ලඹ. තල්ලේ මේ තල්ල ගෑවිලා නිකටේ පපුවේ ලීලසේන බැන්නට තීරණා ඉතින් මම ඒ වෙලාව වෙන කොහෙද ඉඳලා තියෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා නෑ නිල්ලම හදලා තියෙන ක්‍රමේ හරි කුස්සිය එතනම තියෙන්න ඕනේ කියලා. ඉඳපු ගමන් සද්දයෙන්. මේ සැරේට ගියාට පස්සේ UK තිබුණ එකෙත් අපිට තිබුණා මේ ශාලා දෙකක් දීලා එක ශාලාවක් ස්ථිර කොට නැගිලි අනික ටෙන්ට් එකක්. ඉතින් ස්ථිර කොට නැගිලි ඒක එදාට මගුල් ගෙදරක්. ඒ වැරදිලා බුක් කරලා. ඉතින් අපි හිටියේ ටෙන්ට් එකේ. ටෙන්ට් එකේ යහපැත්තේ මෙයාගේ යහපැත්තේ හයිවේ එකක්. ඉතින් කොන්ද උඩින් තමයි වාහනය යන්නේ. ඉතින් මේ අනුරුද්ධ කතාල කිව්වා සාත මේ හෝල් එකක් ගන්න පුළුවන් මේකත් ගන්න පුළුවන් අදට මේක විතරමයි අපිට ඕන අරකට යන්න පුළුවන්. ඉතින් අරකට හයිවේ එකේ සද්ද පොඩ්ඩක් අඩුයි. ඉතින් හයිවේ එකේ සද්ද හොඳයි නේද ස්වාමීන් වහන්සේ තියෙන කිය. ඉතින් පළවෙනි දවසේ හොඳයි කියන්න වෙන මොකද අනික් හෝල් එක නැහැ නේ අපිට. පස්සේ කට්ටිය බල්ලා කියවනේ අනික් හෝල් එක හොඳයි. පස්සේ අපි මාරු කරා. ඒ කියන්නේ සද්දේ තියෙන එක හොඳද නරකද කියලා දෙකම තියෙනවා. තියෙන එක ගන්න එකත් හොඳයි නැති එක ගන්න එකත් හොඳයි. අන්නේ විදිහට මේ එනදී හැටියට හැඩ ගහගන්න මේ ඥානෙ පාවිච්චි කරනවා මම කියනවා පතිස්සති කියලා. එහෙම නැතු නෑ නෑ අපිට මේ සවුන්ඩ් ප්‍රූෆ් කරන්න ඕනේ මේකම තියෙන්න ඕනේ ඒක නැත්තම් මට භාවනා කරන්න බෑ පළවෙනි දවසේ අපරාධය අපේ හිත කාලේ නාස්තුනා කියලා කියනවා නම් ඒ කියන්නේ මේ මේ අර අභිඥාය කියන එක සුතේ පිළිබඳව අභිඥා ඥානෙ නැති කියන කට්ටිය කෑ ගන්නවා. ඒගොල්ලන්ට උපස්ථාන කරන්න ඕන, ආදාර කරන්න ඕන. නමුත් මතක තියාගන්න ඕනේ ඕකට උපස්ථාන කරන්න නෙවෙයි ශාසනය තියෙන්නේ මේගොල්ලෝ මේ භාවනාවේ දියුණු කරලා ඒකට චෝදනා කරන ගතිය අඩු කරලා ඒක සීකඳ වීමක් කරගන්න ගතිය ප්‍රතිශති කරගන්න කාරණාවක් කරගන්න විදිය ලියන්න පටන් අරගත්තොත් කවුරු හරි කොතන හරි කමටහන් වාර්තාවක ලෝකෙම කැමති ඒක අහගෙන ඉන්නේ. බෞද්ධ විතරක් නෙවෙයි. එන බාධාව සාධකයක් කරගන්න හැටි. ඒ කරලත් සතිය වර්ධනය කරගන්න හැටි ගියොත් මාළික පුත්තු ස්වාමීන් වහන්සේ මතක් කරනවා නිවනම තමයි. බාධා එන්නේ එන්නේ යා තේරෙනවා මේ කොයි වෙලාවෙත් තියෙනවානේ මූල කර්මත්තානේ. බාධාවට සාපේක්ෂව එන්න මූල කර්මත්තානේ. එන්නේ නැත්තේ මොකද මූල කර්මත්තානේ උදාසීන නිසා. මේක මේක සිංහල කියන්නේ නීරස නිසා. පිට යන සද්දේ වෙලාවට හිත ඇදලා යනවා. ඒ හිතේ තියෙන කෙලස් බරගතියට. නමුත් සතිය මතක් කරලා දෙනවා මුන්න කෙලස් මේක නිකලස් නිකලස් එකට එන්න පුළුවන්. කෙලස් කොච්චර ඇදලා බැඳලා ගත්තත් ඒක ආපහු වෙන ගාන වළක්වන්නේ ඇවිල්ලා පුළුවන්ද මේ ඒකාකාරීව මේ උපේක්ෂාසහගත අරමුණ කෙලස් නැති තැන මම ඒක අබිරමණය කරන්න නම් කෙලස් සහිත සහිත දේවලින් බාධා ඉන්න ඕන. බාධා එමින් එමින් සතිය නිකලස්තන අවබෝධ කරගන්න ගන්නවා නම් නිකලස්තන කියන්නේ නිවන. එතකොට නිවනෙන් තොර නැහැ. නිතරම නිවනෙමයි ඉන්නේ. ඉතින් ඒ නිසා ditta sutamuta විඤ්ඤාත කියන එක බුදුරජාන්සේ දේශනා කරන්නේ ඒ රූප ධාන අරූප ධාන සේරම හමාර කරලා හොඳට කෙලස් නිකලස් දෙකටම සම අවස්ථාව දීලා Tamanට නිවන කැමති නම් නිකලේශී අවස්ථාවට ගැනීම පුරුදු පුහුණු කරන සීක පුද්ගලයෙකුට කෙලස් කියන එක ඉච්චර කෙලේශයක් නෙවෙයි. නැත්තම් කෙලෙසි නපුරණ තියෙනවා. ඒක ඉක්මවපු කෙනාට ශීනාසවෙන් වහන්සේට පේනවා කෙලස් කට්ටිය ගාගෙන ආරූඪ කරගෙන කෙලසෙන හැටිත් ඒ අතරමැද කලාතුරකින් නිකලෙසෙන හැටිත් නිකලස් මාර්ගයේ තෝරා ගැනීම විදිහ බුදුහාමුදුරු ශ්‍රාන්තියන ධර්ම ශ්‍රාන්තියන යන පිරිසකුත් ඉන්නවා පොට්ටෙට මේ වැඩේ කරන අයත් ඉන්නවා මෙහෙම අවස්ථාවක් ඇති බවවත් දන්නේ නැති පෘථග්ජන කොටසකුත් ඉන්නවා ඒ ඒ ඉන්න පෘථග්ජන කොටසට සහ කෙලස් ගාගෙන කරදර කරගන්නවට සාපේක්ෂව තමයි රහතන් වහන්සේ හිතාගන්නේ අනේ මං ගැලවුණ ගැලවිල්ලක් කියලා එimhe කෙලස් කරගන්න ගා ගන්න කට්ටිය නැත්තම් රහතන් වහන්සේට හිතා ගන්නවත් බෑ මං රහත් කියලා. මමත් හිටියනම් ওই දේනේ කරන්නේ. මම ගානවා. ගා ගන්නවා. දැන් මට පේනවා මට ඕන නම් ගා ගන්න පුළුවන් ආසන්නේ ඉන්නේ ගා ගන්නෑ. ගෑවනම් බොහොම ඉක්මනට ආපහු එනවා ඊට පුතන්. ඒක පරෝපදේශ රහිත වෙනවා. ඒ නිසා ඒක ඉබේ වෙන දෙයක් කියලා හිතන්න එපා. බනහන් නැතුව කරන්න පුළුවන් කියලා හිතන්නත් එපා. අහන්න හැබැයි මේ ආර්ථය සලකලා. පරෝධනේ සලකලා මිසක්කා මෙච්චර බණ කිව්වා මෙච්චර බණ ඇහුවා කියලා පිං සිද්ධ වෙනවා කියන එක නෙවෙයි පින ඕකයි. ඒ බණෙන් යථාර්ථයේ ප්‍රායෝගික අසෙ තේරුම් ගන්නවා නම් ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය බාහ්‍ය දාර්ශනික පුත්‍රයන්සේ කරපු ප්‍රකාශයට වඩා තනුක කරලා පෙන්නනවා. ඒකමයි මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලත් අපි බින්දෙමු. අපිත් මේ දන්න දැනුමෙන් ඉදිරියට එන ඕනම සද්දයක් අපි දැනගන්න ඕනේ ආර්ථික ප්‍රයෝජන සඳහා කටයුතු කරන්න. එහෙම නැතුව මේ දේවල් වලින් කරදර නොගෙන ඉන්න දන්නවනම් අපිට කතා කරන්න පුළුවන් කතා වෙනස ඇහෙන දේවල් වලින් ඉදිරිය සලසගෙන ගමන් කිරීමේදී දෙවන්නේක් ආදර්ශයක් මේ ලෝකේ නැහැ. කවුරක්වත් ඒක කරලා පෙන්වන්නේ. ඒක කරලා පෙන්වුවට ඒක අපිට අදාළ නැහැ. තමන්ම ක්‍රමසාවිදි හදා ගන්න ඕනේ. ක්‍රමසාවිදි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියනවා. ඒකට සමාන පිනක් සමාන භව සම්පත්තිය සමාන කුසලතාවයක් හැම කෙනාටම තියෙනවා. අපිට මේ කුසලතාවයේ ක්‍රියාත්මක වෙන්න නම් හිතට අභියෝගය දෙන්න ඕනේ. මෙන්න මේකයි කල යුත්තේ. එහෙම නැත්නම් මේ පරිසරය සකස් කරන එක නෙවෙයි. Tamange හිත සකස් කිරීමට අපි කියනවා සූදානම් ශරීරය කියලා. නැත්නම් අප්‍රමාදී පිණිස ඒ නිසා එවැනි දේවල් වලට කරදර තියෙන ලෝකේ ජීවත් වෙන අපි පැමිණෙන කරදරයකදී ඒකට සූදානම් ශරීරය ඇති කිරීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නැත කරනවා සිළු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා